මේ මුලින්ම කවුරු ශ්‍රාවකයන් වහන්සේ මේක දෙපෙණිය නෑත් අපට ප්‍රකාශ කළේ සතන් දෙකේ දෙකෝ තියුද පරිස්සෝ හෝතු දෙකේ දෙකෝ දහසෝ පරිස්සතේ ආත්මසෝ පරිස්සතේ කටිච්ච සම්පාද දෝක පරිස්සතේ දෙන පාඨයල දේශනාවක් එතදී ධාතසෝ උපපරිච්ඡේද කියන එකයි ධාතු විස්තර කළේ ධාතු වශයෙන් නුවණින් විමසීම සහ දැකීම කියන එකයි කියන්නේ. මේ ධාතු වශයෙන් විමසා බලන විට ආකාර තුනකින් බලන්න පුළුවන් බව ඉදා ප්‍රකාශ කළා. ධාතු හයක් වශයෙන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු සහ විඥාන ධාතු කියන ධාතු හය වශයෙන් වන විශ්වා දකින්න පුළුවන්. ඒකේ දාප විශ්ය කළා. ඒ වගේම ධාතු 12ක් වශයෙන් දකින්නට පුළුවන්. චක්ක ධාතු, රූප ධාතු ආදී වශයෙන් ඒකත් එදා අපි විස්තර කළා ඊට පසුව ධාතු 18ක් වශයෙන් විස්තර කරන්නටයි අද අද බලාපොරොත්තු වෙන්නේ. ඒ ධාතු 18ක් කියන්නේ ඇහැ ගැන කතා කරනවා නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා කොටස් තුනක් තියෙනවා. ඇහැට චක්කු ධාතු කියනවා. ඇහැට පෙනෙන රූප වලට රූප ධාතු කියනවා. ඒ නිසා පහළ වෙන චක්කු විඥානයේ සහිත සසු සියලුම නාම ධර්ම වලට ඒ හා සම්බන්ධව පහළ වන සුසුකේරුම නාම ධර්ම වලට චක්කු විඥාන ධාතු කියලා කියනවා. අනකට මේ වගේ පොඩක් තුනක් තියෙනවා සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. කන, ශබ්දයේ සෝත විඥානයේ සහිත සියලුම ඒ හා සම්බන්ධ වන සියලුම නාම ධර්ම. ඊළඟට නාසය ගාන ධාතු, ගන්ධ ධාතු, ධාන විඥාන ධාතු. ඊවට ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු. කයට කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මනසට මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. මේ කොටස් ටිකට තමයි ධාතු 18ක් කියලා කියන්නේ. ඒක උපත හේතුන් විදිහට කොටස් තුන බැගින් ඉන්දිය හයින් වැඩිම හත්පස්සේ කොටස් 18ක් වань. මේ දෙවියන් සක්සු ධාතු ආදී කොටස් කලින් අප ප්‍රකාශ කළා. දැන් රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු. මේ හැට තියෙන රූප කන්දෙන් ශබ්ද නාසයෙන් දැන ගඳ සුවඳ දිවට දැන රස සහ කායට දැනෙන ස්පර්ශ ඒක ඒ පහේ කතා කරන්නේ. මේවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නට ඕන. බොහෝ දෙනෙක් මේවා පිළිබඳ සමහරට මුලා වෙනවා. ඒක සරල කරුණක් නෙවෙයි. හැට තියෙන රූප කියන එක ඉතාම සරල දෙයක් නෙවෙයි. කනට හෙන ශබ්ද කියන එකත් ඒ වගේම සරල දෙයක් නෙවෙයි. අපිට ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පසුව අපි දකින්නේ එහි තියෙන මතු පිටින් දැක්මේ වන වර්ණ රූපේ පමණයි. ඇතුළතින් තියෙන කිසිවක් දකින්නට බැහැ. වෙනත් කිසිවක් අපිට ඇහැට දකින්නට බැහැ. වර්ණ රූපේ පමණයි දකින්නේ. ඒ වර්ණ රූපයට අමතරව අපිට යම් කිසි හැඩයක් දකින්නට පුළුවන්. ඒ හැඩය සත්‍ය එකක් නෙවෙයි අපි දකින්න දෘෂ්ටි කෝණයට අනුව පෙනෙන එකක්. ඒ නිසා හැඩයක් දකිනවා කියන එක තරම් නිවැරදි කතාවක් නෙවෙයි. මේ වෙනනම් නිවස් ගියාට පස්සෙ ඔය ස්ට්‍රෙස් කතාපාගේ කතාරගෙන නිවිද පැති වලට හරව හරව බලන්න. එතකොට ඒකේ තියෙන සත්‍යහනේ ඇහැට පෙනෙන සත්‍යහන වෙනස් වෙනස් ආකාරවලට පරිවර්තන වෙන ආකාරය දකින්නට පුළුවන්. එහෙම දකින්නකොට Tamanට තේරෙනවා අපි මේ දකින්නේ ඒ දකුණ අවස්ථාවේ පවතින ස්වરૂපයේ හැදේ පමණයි නැත්නම් ඒකේ තියෙන යථා නියම ස්වરૂපේ නෙවෙයි. ඒක නිසා ඇහැට යමක් දකින විට අපි දකින්නේ වර්ණ රූපය පමණයි කියලා කියන එක තමයි වඩා සුදුසුම. කනට හෙන ශබ්දයේදී අපි දකින්නේ අහන්නේ ශබ්ද ධාතුව. නාසයට දැනෙන ගඳ සුවඳ අපි ආග්‍රහණය කරන විට ගන්ධ ධාතුවයි අත්දකින්නේ. ඒ වගේම දිවට දැනෙන රස අපි ඒ රස අධ්‍යක්ෂණයට රස ධාතු අධ්‍යක්ෂණ කායද දැන ස්පර්ශ අපේ අපි දැනගන්නා විට පොට්ටබ්බ ධාතුව දකින්නවා කියලා සාමාන්‍ය ව්‍යවහාර කරන්නේ. නමුත් පොට්ටබ්බ ධාතුව කියලා 아무තු දෙයක් නැහැ. කායත දැනෙන ස්පර්ශ දැනෙන විට අපි දකින්නේ අර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන කොටස් හතරේ මොකක් හරි එකක්. ඒ කියන්නේ පඨවි ධාතුව මුද්දුවට හෝ නැත්නම් පදට හෝ දැනෙන්න පුළුවන්. පරිත්‍යාම විශ්වාස කරනවා. එතකොට ඒක දැනගන්නාදී පදේ ඉඳලා. නැත්නම් එහි තියෙන ප්‍රශ්නයක් හෝ තේකලක් අපිට දැනෙන්න පුළුවන්. එතකොට මේ අපි දකින්නේ තේජෝ දහස. සමහරට වායෝ දහතුවත් අපේ ශරීරයට වැදිනකොට ඒක දැනෙනවා. ආපෝ දහතුව අපි කයට දැනෙන ලදිනකොට කය ස්පර්ශ වෙනකොට ආපෝ දහතුව නෙවෙයි ඇත්ත වශයෙන්ම අපිට දැනෙන්නේ එහි තියෙන රසයක් හෝ ශේතයක් ඒ දෝදා. ඒක නිසා පොට්ටබ්බ ධාතුව කියලා අමුතු දෙයක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරේම දෙයක් තමයි අපි අත්දකින්නේ. අන්න ඒක අවබෝධ කරගන්නට ඕනේ. දැන් උදාහරණයක් අරන් ගන්නවා කරමු. අර කෙනෙක් අතේදම කේක් කල්ලක් දකිනවා මේ මේක ලක්ෂණ තියෙනවා ඊට පස්සේ මේ මනුස්සයා මේක අල්ලනවා අල්ලනකොට මුද්දුවට දැනෙනවා දැන් මේ කේක් කල්ල නම් මේ මනුස්සයා සිඳිනවා ඒකේ සුවඳ දැනෙනවා දැන් මේ මනුස්සයා කේක් කල්ල කනවා ඒක රසයක් දකිනවා කෙනෙකුට හිතන්නට පුළුවන් ඇහැට පෙනෙන කේක් කල්ලම තමයි ලේනිය ඇල්ලුවේ ඒකම තමයි ගන්ධසුවඳේ ඒක තියෙන ගන්ධසුවඳ දකින විට අල්ල බැලියේ ඒ වගේම ඒ ඇහැට පෙනෙන ටේස්ට් එකම තමයි රස විඳින විට දැනෙන්නේ. මෙතන මුලාවක් තියෙනවා. ඇහැට පෙනෙන ටේස්ට් එකේ වර්ණ රූපේ පමණයි මතු පිටින් තියෙන වර්ණ. වෙන දෙයක් දකින්නද බෑ. ඒක අල්ලන විට දැනුණා නම් යම් කිසි මුද්දු බවක් මේ දේශනල දකින්නට ඒකදී අපි අත්දැකේ නැත්නම් ඒක තියෙන රස්නයක් හේතරක් දැනුණා නම් අය අත්දැකියට පටවි ධාතුව තේජෝ ධාතුව වන්න රූපේ නෙවෙයි ඇහැට ඇහැට දැකපු දේ නෙවෙයි අතින් අල්ලනකොට ස්පර්ශ කරනකොට අපි දැනගන්නවා එතකොට මේක නාසයේ දසයෙන් කියලා තිබින විට ඇහැට දැකපු රූපයක් නෙවෙයි, අතින් අල්ලපු රූපයක් නෙවෙයි අපි ඒ සිඳුනේට දකින්න දැනගන්න. ඒකෙන්ද ගන්ධ ධාතුව දකින්න. ඒ වගේම තමයි දිවට ඒ රස දැනෙන විට අපි ඒ රස දැනගන්නේ ඇහැට පෙනෙන රූපේ දැකපු රූප කොටසවත් නැත්නම් ආශේර දැනෙන ගඳ සුවඳ දැනෙනකොට දැනෙන රූප කොටසවත් ඒවා නෙවෙයි. අර පටවේ ආකම තේජෝ වායු නිසා ඇතිවෙච්ච උපාදාය රූපයක් වූ රස රූපය දකින්න. ඒකට ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, සහ සහ කායට දැනෙන ස්පර්ශ මේ සෑම එකක්ම අර මුල්සියක මේ පතරේ ආපෝ තේජෝ වාය ධාතු අතර නිර්මිත වෙලා තියෙන්නේ. ඒ මානුෂයා හැටියට උපාදාය රූපයක් තමයි වර්ණ රූපේ කියන්නේ. ශබ්ද රූපේ කියන්නේ. ගන්ධ රූපේ කියන්නේ. රස රූපේ කියන්නේ. ඒක පොත්බ්බ රූපේ කියලා අමුතු එකක් නෑ කියලා අපි කියනවා. ඒකට මෙතන සතරමහා භූත සහ ඒෂා ඇතිවෙච්ච උපාදාය රූප කොටසක් මේ අපි රස කන නාසය දිය ශරීරය තුළින් අත්දකින විට අත්දකිනවා. එහෙනම් දකින රූපයම නෙවෙයි අපේ නාසයෙන් ආග්‍රහණය කරන්නේ ඒකම නෙවෙයි අපේ නැතින් අල්ලන්නේ ඒකම නෙවෙයි අපි දිවෙන් රසන්නේ මේක තේරුම් ගන්න මේක තේරුම් ගත්තාට පස්සේ මෙතන මුලාවක් තිබුණා කියන අදහස තමයි තේරෙනවා මේ වගේම තමයි අපි හිතේ ජීවිතයක් පස්ස අල්ලන්නේ කියලා යම් කෙනෙක් යම් කෙනෙක් දකින ඒ දකපු තැනත්තා ඒ දේ අල්ලනවා ඒ සිඹ ගන්නවා නැත්නම් මොකක් හරි කරනවා එතකොට මෙතෙන්දී අපි ඒ අවස්ථාවලදී පහළ වූ රූප කොටස් හරියට දකින්න පුළුවන් නම් අර මුලාවට පත්වෙච්ච ආකාරයේ නැති කරගන්නට පුළුවන්. මේකයි මම කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන එක ගැඹුරු කරුණක් කියනවා කියලා. මිනිසු කියන ආකාරයේ සරෝදයක් නෙවෙයි කියන්නේ. එතකොට ඒ ඇහැට තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්ම කෙරේ ලෝක සත්‍ය බෝධවට රැවටලා තිබුණා. මේවා මම කියලා හිතනවා. Tamange රූපයක් Tamange ඇහැට තියෙනවා. ඒක මම කියලා හිතනවා. මගේ කියලා හිතනවා. බාහිර පන තියෙන සත්‍යෝ හරිය කෙනෙක් හරිය කවුරු හරි මගේ කෙනෙක් මගේ දුව මගේ පුතා ආදී වශයෙන් විවිධාකාරින් ඒවා ග්‍රහණය කරනවා. Taman අජීවස්තු මගේ වියේ මගේ ගෙදර මගේ කාර්යය ආදී වශයෙන් ඒවා මම මගේ කියලා උපාදාන කරනවා. ඒ විදිහට ඒ වගේ යම් සමහර අයගේ ශරීර තුළ බලවත් බැඳීමක් තියෙනවා. අතහරින්න බැරි වෙන ආකාරයේ බැඳීමක් තියෙනවා. හැබැයි තියෙන රූප සම්බන්ධයෙන් කන දැනෙන ශබ්ද නාසයෙන් දැනෙන සංසෝඳ ආදී මේවා පිළිබඳව බැඳීමක් තියෙනවා. මේවා ජීවවත් වෙන්න පුළුවන් නැත්නම් කනට දෙන දෙයක් වන්නත් පුළුවන්. ශබ්දයක් හෝ කෙනෙක් හෝ වෙන්නත් පුළුවන්. ඒකෝට මේවා කෙරේ බැඳීමක් පවතින. මෙන්න මේ බැඳීම නැති කරගන්නට ඒවා කෙරෙහි තියෙන අර මම මගේ කියන හැඟීම නැති කරගන්න. ඒවා උපා කෙරෙහි පවත්නා උපාදානයේ නැති කරගන්නට ධාතු 18ක් වශයෙන් භාවනා කරන එක දෙහිවින්ම උපයෝගී වෙනවා. ඒක නිසා ධාතු 18ක් වශයෙන් භාවනාවේ කවර මට්ටමක දියුණු කෙනෙකුවත් මේවා විමසෙන්සා බලන එක ඉතාමත්ම සුදුසුයි. එතකොට Tamanටම තේරෙයි කලින්ට වඩා ගැඹුරු පළල්ලෝ අවබෝධයක් මේ ක්‍රියාදාමය තුළින් Tamanට අත්දකින්නට පුළුවන්කම ලැබුණා නේද? මෙතෙක් කල මේවට මේ විදිහට රැවටිලා සිටියා නේද කියන කරුණ. මේෂා 10 18ක් වශයෙන් දැරිය යුතුයි. එතකොට ඇහැට මෙන රූප අපි කතා කළොත් එහෙම පස්සේ රහතට රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් සැදිච්ච එකක්. ඒකේ වර්ණ රූපේ උපාදාය රූපය අපි දකිනවා. එතකොට අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් සම්පතිකයෙන් පොළවේ පස් ටිකක් අරගෙන ඕවා හොඳට හලලා වේදනා කුඩු කරලා හලලා ඒක පිටිවාලි කාර්යයට පස් කරගෙන වතුර හරි මොනවා හරි දෙයක් දාලා මේක අහනලා විවිධාකාර රූප සතන් හදනවා කියලා හිතන බලන් ඒ නැති බහන්න හදන මිනිස්සුන් හදනවා ඉතින් ඒකෙන් ඕන නම් ගහක් හදන්න පුළුවන්, දණඩක් හරි මොකක් හරි නැති භාජනයක් හදන්න පුළුවන්. නැත්නම් ස්ත්‍රී රූපයක් හදන්න පුළුවන්, පුරුෂ රූපයක් හදන්න පුළුවන්. නැත්නම් අලියෙක්, වලහෙක්, කොටියෙක් වගේ රූපයක් හදන්න පුළුවන්. ඕන නම් බුද්ධ රූපයක්, දේව රූපයක් වෙන එකක් නම් හදන්නත් පුළුවන්. දැන් මේ ඔක්කොම හදලා එකතන තියනවා කියලා හිතලා හිතන්න. බුද්ධ රූපක් තියෙනවා, දේව රූපක් තියෙනවා, ගැහණු රූපක් තියෙනවා, මිනිස් රූපක් තියෙනවා, සත්ත්ව රූපක් තියෙනවා. ඒ වගේම විවිධ භාණ්ඩක් තියෙනවා. දස්කුලම් ආදී රූපක් තියෙනවා. මේ සෑම එකකම තියෙන්නේ එකම අර පස්තික හලලා හලලා හලලා ඒවට වතුර දාලා අනලා ගත්ත ටිකේ හැදිච්ච මිශ්‍රණයක්. වෙන දෙයක් නෙවෙයි. විවිධ සතහන් වලට ඒවා සැකසුවා. ඒ සතහන් වලින් ලෝක සත්‍යය මුලා වෙනවා. මෙතන ගැහෙන සිනා මෙතන පිරිමේක් සිනා මෙතන අලියෙක් කොටියෙක් වලහෙක් වගේ සතෙක් කියනවා ගහක් කියනවා දෙවියෙක් කියනවා බුද්ධ රූපයක් තියෙනවා දේව රූපයක් තියෙනවා තියෙන්නේ සත්‍ය වශයෙන්ම අර පටවේ ධාතුව වැඩිපුර තිබුණා ඒව ඇලුනාට ආපෝ දහයෙන් ඒකේ රසණයක් සීතලක් තියෙනවා සම්බිය තියෙනවා පටවේ ආපෝ තේජෝ වායු ගතිය නිසා හැටියට උපාදාය රූප කොටස් එක එකතුවක් විවිධ සතහන් වලට සතහන් හැදිලා තියෙනකොට ඒ සතහන් වලින් ලෝක සත්‍ය මුලාවටපත් වෙනවා. ඒකට කියන්නේ ඝන සංඥාවේ මුලා වෙනවා කියලා. විවිධ ආකාරයෙන් හැදිලා තියෙන හැදිලා තියෙන ස්වરૂපයට අනුව මුලාවටපත් වෙනවා. ඉතින් මේ සෑම ඒ දකින්න ලද විවිධාකාරයෙන් හැදපු දෙයක් තුළම තියෙන්නේ පඨවි ධාතු ආපෝ ධාතු වගේ ධාතු කොටස් හැර වෙන දෙයක් නෙවෙයි මේකේ තියෙනවා මුලාවක් මම මේ බුද්ධ රූපයක් දකිනවා දේව රූපයක් දකිනවා ස්ත්‍රී රූපයක් පුරුෂ රූපයක් දකිනවා ආදී වශයෙන් හිතනවා නම් මෙතන මේකේ තමන්ගේ සිත තුළ තියෙන සංඥාවක් හැර වෙන සත්‍ය දෙයක් නැහැ කියන එක අවබෝධ කරගන්න ඕනේ ඒකවල තමයි මේ ඇහැට පෙනෙන රූප කෙරෙහි පවත්නා වූ මුලාව සමන්ට අයින් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ පහළ පහළ ධ්‍යාන මාර්ගඵලලාභියයට මේ මුලාව එහෙම සිටින්න පවතිනවා. ඉහළ දිහළට යනකොට තමයි මේ මුලාව සම්පූර්ණයෙන්ම අයින් කරන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ඒක නිසා ඒ විදිහට මේ ඇහැට පෙනෙන රූප සෑම එකක්ම පණ තිබුණත් පණ නැති වුණා. ඔක්කොම මූල ධාතු හතරක සංයෝගයෙන් විවිධ හැඩවලට සැකසෙන දෙයක් විනා අන්දයක් නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒකට මූල ධාතු හතරේ ස්වરૂපේ මේ මනවින් දන්නවා නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන අනිත්‍යය. ඒ මූල ධාතු හතර නිරන්තරයෙන්ම අනිත්‍ය යන නිසා නැති නැති යන නිසා ඒවා මම කියා මගේ කියා ගන්නට කිසි දෙයක් ඒව ඉතිරිවන්නේ ඔක්කොම දැන් තියෙන රූප කොටස් ඊළඟ මොහොතේ රූප නැති වෙනකොට අලුතෙන් රූප කොටස් මුදෙන්නේ ඒක නිසා අර කලින් තිබුණ රූප කොටස් වල මම මගේ ආත්ම වශයෙන් ගන්නට කිසි අවශ්‍යයක් කලින් තියෙන තමන්ගේ රූපයක් එහෙමයි බාහිර අදී සදී සෑම රූපයකුත් එහෙමයි අනිත් අතින් මේ රූප ආදී මේ ධර්මතාවයන් මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක සමාජයේ හිත තුළ තියෙන හැඟීමක් පමණයි. වෙන දෙයක් නෙවෙයි. ඒක බාහිර රූපවල තියෙන දෙයක් නෙවෙයි. මම මගේ කියන එක සමාජයේ හිත තුළ තියෙන හැඟීමක් පමණයි. මේ හැඟීම් වලට අමතරව මේවා ලක්ෂණයි කියලා හිතනවා, මේවා කැතයි කියලා හිතනවා, මේවා වටිනා දේවල් කියලා, මේක කිසිම වටිනාකමක් නැහැ කියලා හිතනවා. ඔය විවිධ ආකාරයෙන් හිතන්නත් ඔය කොහොම දේවල්. සමාජයේ හිත තුළ තියෙන හැඟීම් පමණයි. මේකත් තේරුම් ගත යුතු කාරණා. එතකොට මේ සිත තුළ තියෙන මේ හැඟීම් ඔක්කොම අයින් කළොත් එහෙම ඇහැට පෙනෙන රූප නිකම් ওই රූපමා රූපාරම්ම නැත්නම් රූප මාත්‍ර පමණක් බවට පරිවර්තනය වෙනවා. දැන් මෙයා මේ මේ මෙතන ධම්මයේ ශ්‍රවණය කරනකොට ඇස් දෙක අරගෙන නම් සිදුන්නේ මේ තියෙන විවිධ දේවල් පේනවා. මේ දික්තිය පේනවා, නැත්නම් මේ තියෙන පොළොව පේනවා, නැත්නම් ගඟ පේනවා, දොරවල් පේනවා. මේවා කෙනෙක් කිසිම හැඟීමක් මේ ඇයට ඇතිවන්නේ නැහැ. මේ දික්කිය හොඳය, ඒ ගාලා තියෙන පාට හොඳය, මේ දොර වටිනාකම එකක්ය, මේ බිම හොඳය. ආදී වශයෙන් මොනම සිතිවිල්ලක්වත් ඇති වෙන ඒවා දකින්නවා, කෙනෙනවා, ඇහැට දැස්සනේ වෙනවා. දැස්සනේ වුණාට කිසිම සිතිවිල්ලක් මේ වෙලාවේ මෙයාගේ ඒ දකින රූපකේ පහළවන්නේ නැහැ. හේතුව ඒකට අවධානය යොමු කරලා නැහැ, මානසිකාරයේ පැත්තට යොමු වෙලා නැහැ නිසා. මේ සත්‍යයමයි සෑම විටම රූපයක් දැකනකොට තියෙන ක්‍රියාදාමය. මේක හොඳට ගැඹුරින් තේරුම් ගන්න දැන් බැරි වුණත් පසුවට හරි ඒ කියන්නේ ඇහැට රූපේ දැක්කාට පස්සේ දැනීමක් ඇති වෙන චක් විඥාන මාත්‍රයක් ඒක කාටත් සිදුවන දෙයක්. බුදු වුණත් පසේ බුදු වුණා රහත් වුණා ඕනෑම කෙනෙකුට තේසන් සත්‍යෙකට පවා ඒක ඇති වෙනවා. ඉතින් මේක හොඳයි හොඳයි කියන එක ලස්සනයි ලස්සනයි කියන එක කැතයි කියන එක නැත්නම් මේ වටිනවද නොවටිනවද අගේ වර්ධයක්ද මගේ කෙනෙක්ද ආදී විවිධ හිතවිලි සිතන එක මම මේ ආදී ඔක්කොම සිතේ තමන්ගේ සිත තුළ පහළවන සංඥා මාත්‍ර සංකල්පනා මාත්‍ර පමණයි අර බාහිර රෝගයේ කිසිවක් නැහැ අපි ඇහැට දැකේ රෝග වල කිසිවක් නැහැ අපේ සිතින් ඒවා ඒ ආකාරයෙන් වැරදි විදිහට උපාදාන කරගෙන සිතින් ධර්ම ඇති කරගන්න. මෙන්න මේ සත්‍ය හරියට දැක්කොත් එහෙම රූපයක් දකිනවා කියන්නේ Tamange සිත තුළ නාම ධර්ම ටිකක් පහළ වීම හැර වෙන දෙයක් නෙවෙයි නේද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන රූප දකිනවා දැක්කාට ඒ පිළිබඳ කිසිම සිතුවිලි ටිකක් ඇති වෙන්නේ නැහැ. දැන් මේට ඕනන්න සිතන්න. ආ මේ දික්කේ ගාලා තියෙන මේ පාට මේ කොහොමද නෙමෙයි මෙතන මේක හොඳයි. මේ දීම පිරිසිදුයි. ඔය නැත්නම් ඔය කොනක් හිතන්න පුළුවන්. ඒවා හිතන්න ඉස්සෙල්ලා ඒවත් ඉස්සෙල්ලත් එහෙමම තිබුණා. නමුත් ඉතිේ නැති නිසා ඒ වගේ පාඩේ ඒ වැටුණා තමන්ගේ සිතේ පාඩේ සිත පැත්තට පැවතුණා. දැන් මේවා ගැන මනසිකාර මෙනෙහි කිරීම පවත්නකොට ඒවා පිළිබඳ විමුක්ති සිටින මේ ආකාරයෙන් සමාධි සංකාමයේ තුළ ඇතිවනවා ඇති ඇති නැති නැති යන. එතකොට මෙහිදී තේරුම් ගන්නට ඕන මේ රූප දැක්කට පස්සේ මේ පහ පිළිබඳ ඇතිවෙච්ච සිටිවිලි ධර්ම ඔක්කොම Tamange සංකාමයේ තල පහළ වූ නාම ධර්ම විතරයි වෙන මොකක්වත් නෑ. රූපයක් දකිනවා කියන්නේ එහෙමනම් හැම අවස්ථාවෙම මේ වෙලාවේ මේ මේ ධර්මය අහන වෙලාවේ මේ තේන රූපමමනනේ ජීවිතේ පුරාම ඉස්සරයි මැදනුවේ මතුවට හැම අවස්ථාවේදී දෙන රූපයක් දකිනවා කියන්නේ අනිත්‍යශවත් නෙවේ සමාගයේ සිට තුළ නාම ධර්ම ටිකක් ඇති වීම පමණයි. ඒ රූපයක් කවර ආකාරයකින් හෝ හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගැනීම සමාගයේ සිට තුළ තියෙන හැඟීමක් පමණයි. අපි ඇහැට දැකපු රූපය හඳුනාගත්තා නම් ලස්සනයි කියලා. ඒක අපිට ලස්සන දෙයක්. ඒ රූපයෙන් අපට ඕන නම් මේක කැතයි කියලා හඳුනාගන්න ලස්සන. එතකොට අපිට ඒක ලස්සනට තේින්නේ. ඒක නිසා රූපේ නෙවෙයි ලස්සනකට තියෙන තමාගේ සිතේ සංඥාව. ඒක අන්තිකරගත්තු සංඥාවට අනුකූලව ඒක නම් ලස්සනයි. ඒක නිසා රූපය දැක්කාට පස්සේ අපි ලස්සනයි කියලා හිතලා ඒකට ආශාවක් දැඩීමක් ඒක ගැන තෘප්තියක් ආශාදයක් එහෙම ලබනවා නම් ඒ වේදනා ස්කන්ධයේ සුඛ ආශාදය ඒක ලැබෙන්නේ අර තමන් හිතපු ආකාරයට අනුව මේක ලස්සනයි හොඳයි ආදී විවිධාකාරයෙන් තුන එහෙම කැටයි කැටයි කරාවක් අපිරිසුදු කොටස් කොමු කොටස් කියලා හිතනකොට වෙනත් ආකාර වේදනාවක් පහළ වෙනවා එහෙනම් ඒකට රූපයේ තුලින් නෙවෙයි දැනට කරගන්නේ එතකොට මේ සුඛය සෝභය ආදී වශයෙන් කුසල අසුපාස්වාදයන් ලැබෙනකොට ඕකට ආශා කරනවා. වේදනාවකට ආශා කරනවා, ඒ දකින්න ලද රූපයටත් ආශා කරනවා. ඉතින් ඒ ආශාව ඇති වෙනවා. නැත්නම් ඒ දැකපු රූපේ කරේ තරහාවක් ඇති වුණා නම් අමනාපය, මෝෂණා බව ඒ පිළිබඳ ගැටීමක් ඇති වෙනවා. මේ විදිහට සිත තුළ යම්කිසි ඒ දකින්න ලද රූපය පිළිබඳ සංස්කාර ධර්ම ගලනවා නම් ඒ සංස්කාර ධර්ම සෑම එකක්ම සමාජයේ සංසාරයේ තුල සිත තුළ පහළ වෙන නාම ධර්ම හැර ඒවා රූප තුල තියෙන දේවල් නෙවෙයි කියලා අවබෝධ කරගත යුතුයි. හැට පෙනෙන රූප කියලා යන්තම් කියලා හද එහෙම හැඟීමකින් මේ ධර්ම කරුණු අවබෝධ කරගන්නට බෑ ඒක නිසා රූපාරම්මන පිළිබඳ පැහැදිලි අත්දැකීමක් පහදර ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා ඉහළ ඉහළ මාර්ගඵල ලබන කෙනෙකුට මේවා ඉතාමත් ප්‍රයෝජනවත් වෙන නිසා එතකොට මේ විදිහට ඇහැට රූපයක් දැක්කා කියන්නේ අනුශේෂයක් නෙවෙයි සමාදේශිත කරන නාම ධර්ම ටිකක් පහළ වීම ඒ නාම ධර්ම වල සම්පූර්ණ සමාධියේ රූපස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා දැන් ඇහැට රූපයක් දැක්කට පස්සේ ලස්සනයි හොඳයි මේ කියලා රාජිත දීලයක් ඇති වුණා නම් කාය ක්‍රියාත්මක වන්නේ ඒක ආකාරයේ මේ රූපේම දැකලා සහසිතක් ඇතිවලා හතුරෙක් නරක මිනිහෙක් මට බයකට මගේ වෛරස්කාරීක ආදි වශයෙන් නිසා ද්වේෂයක් ඇති කරගත්තා නම් රූපේ ක්‍රියාත්මක කරන්නේ තවත් ආකාරයේ පිළිකුල් වශයෙන් දැක්කනම් මේ රූපේ ක්‍රියාත්මක වන තවත් ආකාරයේ විඥාන රූපේ ඇති වෙනව නැති වෙනව නිරන්තරයෙන් මේ ඇති වෙන නැති වෙන රූපවල ස්වરૂපය වෙනස් වෙනවා තමාගේ සිතේ ස්වરૂපය මත එතකොට පංචස්කන්ධ ධර්මයන්ම රූපයක් දකින විට පහළ වෙනවා අර කලින් කියපු නාමස්කන්ධය මේ කියපු රූපස්කන්ධය එතකොට රූපයක් දකිනවා කියන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යන විතර වෙන මොකක්වත් නැහැ මේ ඒක හරියටම තේරෙනවා නම් කොයි රූපය මේක දැන් මම කියනකොට මෙයාට යන්නම් වැටේ. එහෙම නෙවෙයි සමන්තම පැහැදිලි විශ්වම අවබෝධ වී පෙනී ආයේ. අවබෝධ වී යායේ මේ රූපයක් දකිනා කියන්නේ මගේ සිත තුළ සිටිවිලි ටිකක් ඇති වීම පමණයි වෙන මොකක්වත් නෙමෙයි කියන කාරණා. ඒ කරුණ හරියට අවබෝධයෙන් තේරුම් යනවා නම් කොයි රූපයක් දැක්කත් මේ සිතිවිලි ටිකක් ඇති වෙනව නැති වෙනව කියලා ඒක තමන් ඇති කරගෙන තමන්ගේ සිතට ඇති වෙන නැති වෙන යනවා. බාහිර රූපවල කිසිම අගයක් නැති යන. මේ බාහිර රූප උපාදාන කරගෙන ඉන්න සත්‍යයන්ද ඒ උපාදාන ඇතිවන්නේ අවිද්‍යාව සිතතල ක්‍රියාත්මක වන නිසා. ඒක අවිද්‍යාව දුරු කිරීමට ප්‍රඥාව අත්‍යවශ්‍යයි අනිවාර්යයෙන්ම සිත තුළ ඇති වේ යුතුයි. ඒ ප්‍රඥාවෙන් දැකිය යුතු කරුණු ටිකක් අපි මේ කියන්නේ. එහෙම ප්‍රඥාවෙන් දකිනකොට තමයි අපිට මේ වාන්තරයේ තියෙන උපාදාන අයින් කරන්නට පුළුවන් වෙන්නේ. මා කලින් කිව්වා මේ ධර්ම වංශකාර 18ක් වශයෙන් බලනකොට මේ බාහිර අරමුණු උපාදාන කරන ඒවා මම මගේ කියලා හිතාගෙන ඉන්නේ වා මේ වටේ ඇදිලා දැදිලා කටයුතු කරන ඒවා බොහෝ දුරට අඩු කර ගන්නත් පුළුවන්. නැත්තටම නැති කර ගන්නත් පුළුවන්. එතකොට තමන් මෙතෙක් කල යම්කිසි රූපයක් දැකලා යම්කිසි කෙනෙක් දැකලා ඒ බැදති ආකාරයෙන් උපාදාන කරගෙන ඉතිනම් තමන්ගේ සිට තමන්ම උපාදාන කරගෙන ඉදීමක් තියෙයි. හැර එදෙන දෙයක් එතන තිබුණ නැහැ කියන කරුණ පැහැදිලිව තේරෙනවා නම් අන්න එතකොට තේරෙනවා තමන් මුලාවකට පත් වෙලා හිටියා මෝඩ මෝඩකම තමන්ගේ සිට තුළ ක්‍රියාත්මක වුණා. මෙතන මේ බාහිර රූප කිසිවක් මම අල්ලගත්තේ නැහැ, උපාදාන කෙරුවේ නැහැ. මොකක්වත් එහෙම දෙයක් නෑ සමන්ගේම මේ නාම රූප ධර්ම පංචස්කන්ධ ධර්මයි මේ අල්ලාගත්තේ උපාදානකේ ඒවයි මෙතනදී ඇති වෙන්නේ පැවතුන්නේ නැති වෙන්නේ කියන කරුණ පැහැදිලි ලෙසම අත්දැකිය යුතුයි අවබෝධ කරගත යුතුයි කනට සබ්ජයක් ඇහුණාට පස්සෙත් එහෙමයි සෝත ධාතු සබ්ද ධාතු සබ්ද ධාතු ධාතු කියන එක දන්නවන්නේ නෑ සත්‍යයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි අනාත්ම ස්වરૂපයෙන් යුතු ඕනෑම දෙයකට රූප හරි නාම හරි ඕනෑම දෙයකට සංගතහරි අසංගතහරි ඕනෑම දෙයකට ධාතු කියන වචනේ පාවිච්චි කළ හැකි බව අපි එදා කියනවා. එතකොට මේ ශබ්ද ධාතුව සත්‍ය කුජලේ කාරණයක් නෙවෙයි. ඒකයි ධාතු කියන්නේ. මේ ශබ්දය අහන කොට අර රූපේ දැක්කා වගේ තමයි. තමන්ගේ සිත තුළ සෝත විඥානය ඇති වෙනවා. ඒ පිළිබඳ ශබ්දයේ පිළිබඳ සංඥා ඇති වෙනවා. ඒ පිළිබඳ ඒ සංඥාවට අනුකූල වන ආකාරයේ වේදනා පහළන ශබ්දය හොඳයි ලස්සනයි මිහිරි ඉතා රසවන් කර්ණ රසවන්යි ওই විවිධාකාරයෙන් හිතනකොට එක්කෙන සුඛාස්වාදයක් එයි නැත්නම් නරකයි දුක්ඛයි අසුරයි බනිනවා විවේචනය කරනවා දෝෂාරෝපණය කරනවා මටයි මේවා කරන්න ආදී වශයෙන් හිතනවා මොනවා ප්‍රත්‍යක්ෂ නිසා දුක් වේදනාවක් දෝමනස් වේදනාවක් ජනිතේ ඒ වේදනාවට අනුකූල සිතේ පහළන සිතීවිය ඇදීම හරි ගැටීම හරි මොනෙක් දේවල් ප්‍රතිවිදාකාර සිතේ පහළ මේ සිතේවි ධර්ම සෑම එකක්ම සමාගයේ සිත තුළ තියෙන දෙයක් වෙනා ශබ්දය තුළ තියෙන දෙයක් නෙවෙයි ඇහැට පෙනෙන රූපයක් ගත්තොත් එහෙම ඇහැට රූපේ පේනවා ඒක මෙතන යම් කිසි දෙයක් තියෙනවා ඒකට මේ ඇල්ලුනා මේක බැඳුනා ඒක උපාදාන කරලා කියලා කෙනෙක් හිතන්නත් පුළුවන් ඒක ටිකක් හරි සාධාරණයි කියලා අපි හිතමු. මේ කනට ඇහෙන ශබ්ද එහෙම ඇහෙත තේින්නේ නැහැ. දැන් නැති උනා දැන් නැති උනා. ඒක ඕනම කෙනෙකුට තේරෙන දෙයක්. මේව උපාදාන කරනවා නම්, මේව කෙරේ ඇලෙනවා නම්, මේව කෙරේ බැඳෙනවා නම් එතන සද්ද මුලාවක් තියෙනවා. ඒ මොකද දර්ශනයක් වෙන්නේ නැති ඒ වගේම ඇතිවෙච්ච ගමන්ම නැති යන නිරුද්ධ වී ගියාට පස්සේ කිසිවක් ශ්‍රේෂ්ඨ නොවන මේ ශබ්ද උපාදාන කරනවා කියන එක ඇත්ත වශයෙන්ම බලවත් මුලාවක්. ඕනම එකක් උපාදාන කරන එක මුලාවක් මම ඒ සාධාරණීය කරනවා නෙවෙයි මේ ඇහැට පෙනෙන රූප උපාදාන කරන එක හොඳයි කනට ඇහෙන එකට වඩා ඒක කනට ඇහෙන එක ඊට වඩා නරකයි උපාදාන කරන එක ඊට වඩා නරකයි කියනවා නෙවෙයි නමුත් මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන්කම තියෙන ශබ්දයක් අහනවා කියන්නේ සංකේෂයක් මේ සමාගයේ සිටිය ඇතිවීමක් පමණයි කියන්නේ ඒ ශබ්දය මේ අපි හිතමු අපිට මට කෙනෙක් මෙතන බණිනවා. එතකොට ඒ යම් කිසි කෙනෙක් යම් ප්‍රශංසා කරනවා. ඒ අයගේ ශබ්ද උරේ ඇතිලා නැතිලා යන ඔච්චරයි. හරියට කුරුල්ලෙක් හඬනවා නැත්නම් ඔය වාහනයක් යන ශබ්දයක් එනවා. මොන මොකක් හරි ශබ්ද. ඒ වගේ ශබ්දයක් ඇහෙන්න බැහැ නැතුව ඔච්චරයි. ඒ මේක අපි හිතින් ඇල්ලුවා නම් මෙයා මට මේක කරනවා. මටයි මේ දැන්නේ. මටයි දෝෂාරෝපණය කියලා. කළේ කියලා. එතකොට වෙන්නේ ඔහුගේ සිත තුළ විවිධ ඒකට අනුකූල චිත්ත සංස්කාර ගලනවා. මේ ප්‍රශංසා කරන එකත් ඒ වගේ සද්දනා මටයි මේ ප්‍රශංසා කරන්නේ මම මම අගේවත් කරනවා ආදී වශයෙන් සැලකනකොට ඉතින් ඉල්පෙනවා කලින් අවස්ථාවේදී ගැටෙනවා මේ ඇදීන් ගැටීම් ආදී දේවල් සිදුවන්නේ සබ්දේ තුළින් නෙවෙයි කනට හැම සබ්දේ තුළින් නෙවෙයි සමාගයේ සිට තියෙන අවිද්‍යාව තුළ ඒ අවිද්‍යාව නිසා තමයි මේ ශබ්ද වේදාකාරයෙන් හඳුනාගන්නේ. නැත්නම් දැනීම දැනීමක් පමණයි. හඳුනා ඒ කියන්නේ කනට ඇහෙන ශබ්දයේ ඇසීම දැනීමක් පමණයි. ඒවා හඳුනා ගැනීම නැත්තම් මොකක්වත් ප්‍රශ්නයක් නෑ. අපිට කෙනෙක් බනිනවා නම් එතන ඉන්නවා නම් අපේ හතුරේ තවත් එතන ඉන්නවනම් අපේ මිතුරේ ඒ දෙන්නට මේකම විදිහට නෙවෙයි සිටින්නේ පහළවට. මට ඒ අපිට බණ්ඩ කෙනාගේ බණ්ඩවා කෙනා එයා කරේ අපි කරේ හතුරට බොහොම සතුටක් ඇති. හොඳයි හොඳයි කියන හැඟීමක් ඇති. අපේ ඉතාම මිත්‍රශීලී කෙනෙක් ඇතුලින් හිටිනවනම් එයාට එහෙම හොඳයි හොඳයි කියලා හිතෙන්නේ බණ්ඩ මිනිහා කරේ වමනාපයක්, ද්වේෂයක්, ගැටීමක් ආදී දෙයක් ඇති වෙයි. එතන සබ්දයේ විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් චිත්ත සංස්කාර ජනනය කරවීමට සමත් වන්නේ ඔවුන්ගේ සිත්වල පවත්නා වූ ඒ සබ්දය හඳුනා ගන්නා ස්වરૂපයේ මත සබ්ද සංඥා ආදී ධර්මතාවයන් මත මේ ඔක්කොම තම ඒ ඇගේ සිත තුළ පහළ නාම ධර්ම විනාශය සබ්දයේ තුළ ඇද තියෙන දේවල් නෙවෙයි මේ ශබ්දයක් අහනවා කියන්නේ Tamanගේ නාමස්කන්ධ ඇති ඇති නැති නැති යමක් හැර වෙන දෙයක් නෙවෙයි කියලා හරියට තේරෙනවා නම් මොනම ශබ්දයක්වත් උපාදාන කරන්න කියන්නේ. එයා නිවසට ගියාට පස්සේ ඉතාමත්ම Taman ප්‍රේතන මිහිරිම සින්දුවක් නැවත අහනවා. අහන ගමන් මේක ආස්වාද කර කර අහන සතට අත්දැකේ. අත්දැකලා මේ සතට ආස්වාදේ කියන්නේ Tamanගේ සිත තුළ තියෙන දෙයක් මෙතන සිතිවිලි දැන් තමයි සබ්දේ පිළිබඳ සිතිවිලි ධර්ම ටිකක් ඇති ඇති නැති යාමක් කර වෙන මොකක්වත් නැහැ මොන සිතිවිලිද ඇති ඉන්නේ නැති ඉන්නේ කියලා එදෙස සිතින් බලන්න ප්‍රඥාවෙන් දකිනොත් සමන්ද දෙයි සෝත විඥාන ඇති වෙනවා ගෞත සංඥා ශබ්ද සංඥා ඇති වෙනවා ඒ පිළිබඳ අර වේදනා ඇති වෙනවා ඒවට ඇලීම ආදී ඇති වෙනවා මේ ඔක්කොම සිතේ පහළ වෙන සිතිවිලි සබ්දේ මොකක්වත් නැහැ මම මේක අයින් කරනවා කියලා අයින් කරනවා අයින් කරලා ඒ සබ්දේ සහගෙන අහගෙන ඉන්නකොට තමන්ට තේරෙයි නිකන් ඔය සත්‍ය ඇති ඇති නැති නැති යන තමන්ගේ සිත තමන්ගේ පාඩුවේ පවතින ඔය සියුම් දැනීමක් ඇති නැච්ච. කොහොම මුලාවන් මේ කියන්නේ ශබ්දය අල්ලගන්න එක සමිතර මුලාවක්. රූප අල්ලන එක, ගන්ධ සුවඳ අල්ලන එක, රස අල්ලන එක, මේවා මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, මේවට ඇලෙන මේ බැඳෙන එක සම්පූර්ණ විද්‍යාවක්. ඒක නිසා මේ අවිද්‍යාව දුරු කිරීමට ප්‍රඥාව ඇති කරගත යුතුයි. ඒ ප්‍රඥාව ඇති කර ගැනීමෙන් මේ රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ රස පොත්සබ්බ කියන අරමුණු කෙරෙහි පැහැදිලි අත්දැකීමක්, අපැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. එතකොට Tamanda තේරුම් ගන්නට පුළුවන් වෙන්න තෝරන මේ රූප, ශබ්ද, ගන්ධ, රස පොත්සබ්බ කියන්නේ ඔක්කොම මූල ධාතු අතරක් මූල ධාතු අතර නිසායි සංයෝගය. මෙතන ස්ත්‍රියක් නැහැ, පුරුෂයෙක් නැහැ, සත්‍යයක් නැහැ, දෙයක් නැහැ සත්‍යයක්. ඒවා ඒ විදිහට අපිට පෙන්වන්න කරන්නේ ඒ වාගේ හැඩය මත ඒ වාගේ ස්වરૂපය මත අපේ සංඥාවන්ගේ ස්වરૂපය මත අපේ ඉස්සර කාලේ ඉඳලා අපි හිතලා හිතලා තියෙන පුරුදු මුල් පරිසර වෙලා තියෙන ක්‍රම මත මේ ආදී විවිධ හේතු සඳහා උපයෝග වෙලා තියෙනවා. එනිසා ඒ ආකාරයෙන් මේවා දැක්කට පස්සේ Tamanටම තේරෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා කිසිම අධ්‍යාත්මයක් හුදු නාම ධර්මයක් තියෙනවා පවතිනා නැතිව. මට තේරෙන උපමාවක් කියන්නේ. මූලායිනට ගියාට පස්සේ වැරළයින ඉන්නකොට මහා විශාල සැලි භාගයක් එනවා. සමහර වෙලට මන්තිම ප්‍රමාණය වැඩි වෙනවා. සමහර වෙලට යම් තම් ගෑවිලා යන රැලිත් එනවා. නිරන්තරයෙන්ම රැලි ඇති ඇති නැති නැති යනවා. මූලට ඕකේ කිසිම ගාණක් නැහැ. කොයි රැල්ල ඇති වුණත් මූල ඔය භාගිය තියෙනවා. රැල්ලට කිසිම ගාණක් නැහැ. රැල්ල ඔය හයියෙන් ආවත් එකයි, දුමින් ආවත් එකයි රැල්ල. යන්තම් ගෑවිලා ගියත් එකයි නිරන්තරයෙන්ම රැළි ඇති ඇති නැති නැති මේ ශරීරයේ හා සිත ඇසුරු කරගෙන විවිධ ආකාර වේදනා ආදී ධර්මයන් සංස්කාර ධර්ම ඒ හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් ඇති ඇති නැති නැති මේවා ඇති ඇති නැති නැති කියලාට මට මොකෝ කියලා යම් කිසි කෙනෙකුට හරියට පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් අර මෝදයි වැල්ලයි දෙකේ පාඩියෝලේ පවතිනවා වගේ සියුම් දැනීමක් ඒ ඒකේ පාඩියේ පවතී අරමුණු ලැබෙන ලැබෙන ආකාරයට අනුව ඒ සිතිවිලි ධර්ම වල හැටි හැටි තියෙනවා මේක හරියට තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් එතකොට ඒ බාහිර අරමුණු වල කිසිම අගයක් වටිනාකමක් මොකක්වත් නැහැ මේ ඇයිද මේ කියන කාරණාව මේ තේරෙයි. තේරෙන එක නෙවෙයි අවශ්‍ය වන්නේ මේව අවබෝධ වෙලා මේක මෙහෙමයි කියලා වැටහෙන්නේ. ඒකට මේක මේ තේරෙයි තේරෙනකට වඩා අවශ්‍ය වන්නේ මේවා මේ විදිහමයි කියලා අවබෝධ කරගන්න එක. ඒ අවබෝධයේ තියෙන අදුපාඩු නිසා තමයි සංසාරය පුරා මේ බාහිර කර්මෝ අල්ලාගෙන තමන්ගේ රූපස්කන්ධය සහිත බාහිර ලෝකෙම අල්ලාගෙන මේ විදිහට නැවත නැවත ඉපදෙ ඉපදෙ සංසාරේ පුරා ගමන් කර කරන්නට සිදු වුනේ සසර දුක් විඳින්නට සිදු වුනේ. ඒ නිසා මේ විදිහට යථාභෝධයක් යථාභෝධයක් ඇති කරගත්තාට පස්සෙ ඒ සම්මාදිකයෙන් ඒහපත් දැකීම තුළින් මේ බාහිර අරමුණු වල යථ ස්වરૂපය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකට ඇහැ ඇහැට පෙනෙන රූප ඒක නිසා පහළ වෙන චක්කෝ විඥාන ධාතු කියලා කියනවා. චක්ක විඥාන ධාතු කියනකොට චක්ක විඥානයේ පමණක් නෙවෙයි ඒ චක්ක විඥාන ධාතුය තුනට පස්සේ රූපේ හඳුනා ගන්නවා රූප සංඥාව. ඒ සංඥාව ගැන තුල ඇති වෙනවා හැයි රූපේ චක්ඛුඥාන නිසා චක්ඛු සම්පස්සයක් වෙනවා. ඒ චක්ඛු සම්පස්සයට අනුකූලව චක්ඛු සම්පස්සද වේදනාවක්. ඒ රූපය නැවත නැවත බලන්නට ඕන ආදී වශයෙන් රූප විතක්ක රූප විචාර ආදී ඇති. මේ රූපය හොඳයි ලස්සනයි කැතයි නරකයි උසයි මහතයි ආදී විවිධ සංකේතන රූප සංකේතන පාවය. මේ පිළිබඳ විවිධ ආකාර සිතිවිලි ධම්ම ඇති වෙන්නට පුළුවන් රාගය ඇති වෙන්නට පුළුවන් දේශය ඇති වෙන්නට පුළුවන් ඊර්ෂ්‍ය ඇති වෙන්නට පුළුවන් රූපය දැක්කාට පස්සේ නැත්නම් මෛත්‍රිය ඇති වෙන්න පුළුවන් සෝපත් වේවා සෝ කරුණාව ඇති වෙන්නට පුළුවන් නැත්නම් ප්‍රඥාව සංඥාව පවා ඇති වෙන ස්වාමී ධාතු ගොඩක් අනිත්‍යයක් ආදී විදා. මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට ඇදන් මේ ඔක්කොම අර චක්ඛේඥාන ධාතු කියන එකට අන්තර්ගතයි. චක්ඛේඥානය පමණක් නෙවෙයි. එතකොට මේ චක්ඛේඥාන ධාතුව කියන්නේ ඔය කියපු සිතුවිලි ධර්ම රාශිය. මේ සිතිවිලි ධර්ම රාශිය ඇති උනේ නැත්නම් තමාගේ సంతානය තුළ ඒ රූප අරමුණු Taman අනුව බලන විට Tamanගේ රූපාරම්මන නෙවෙයි. Tamanගේ సంతානය තුළ පහළ වෙන රූපාරම්මන නෙවෙයි. ලෝකේ රූපාරම්මන අනන්තවත් ඇති. ඒ ඒ තිබුණට රූපාරම්මන කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. තිබෙන්නේ සමාගයේ මේ විදිහට සංකාණය තුළ පහළ වෙන ඔය චක්ඛුඥාන සහිත සසෝ නාමස්කන්ධයන්ගේ පහළ වීමක් පමණයි. මා කලින් කියවා රූපය කියන්නේ Tamanගේ නාම ධර්ම සහිත පංචස්කන්ධ ධර්ම ඇතිවීමමයි කියන්නේ. මේකමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඇහැට රූපයක් දැක්කාට පස්සේ චක්ඛුඥාන ඇතිවෙනවා, තත් සංපස්ය ඇතිවෙනවා ආදී කරුණු. ඒ නිසා චක්ක සංපස්සජා වේදනාව තියෙන ආදී වශයෙන් මේ විස්තර කරන්නේ ඒ කරුණ. එතකොට Tamanට තේරෙන්න තෝරන චක්ක විඥාන ආදී ධර්ම චක්ක විඥානයේ පමණක් ගත්තොත් එහෙම චක්ක විඥානය ඕනෑම කෙනෙකුට පහළ වෙන එකක් ඒ පහසුව ඇති කර ගන්නා නාම ධර්ම එක එක්කෙනාගේ සිතේ ස්වરૂපය මත විශේෂයෙන්ම අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය මත තීරණය වෙනවා. අවිද්‍යාව සම්පූර්ණයෙන් යම් කිසි කෙනෙක් දුරු කරලා තිබුණා නම් ඇයට පේන රූප දැක්කා දැක්කා විතරයි මොනවත් නැගීමක් මොකක්වත් නැහැ. ඒ දකින්න ඉච්චර. හොඳයි කියන්නේ නැහැ, නරකයි කියන්නේ නැහැ, ගැහණියක් කියන්නේ නැහැ, නිමියක් කියන්නේ නැහැ, ලක්ෂණයි කතායි මොකක්වත් නැහැ. දැනීම මාත්‍රෙන් නතර වෙනවා. එහෙම වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. කනට ඇහෙන ශබ්දත් පිළිබඳවත් එහෙමයි නාසයට දේට කායට දැනෙන ස්පර්ශ පිළිබඳවත් මේ විදිහටම පිළිපදිනවා නම් පිළිපදින්න පුළුවන්කම තියෙනවා ඒ කනට ඇහෙන ශබ්ද නාසයෙන් ගන්න සෝදාදී විවිධ අරමුණු තුළින් ලෝක සත්‍ය සංසාරයේ පුරා ඇදගෙන ඇදගෙන ඇදගෙන ආපු ක්‍රියාවලිය ඒ ඒක එතනම නතර කරන්න ඕනේ සංසාරයේ දිගින් දිගට ගමන් කරන්නේ මේ රූපාදී අරමුණු පිළිබඳ සිතුවිලි ගලායාම නිසා ඒ සිතිවිලි ගලා යාම සම්පූර්ණයෙන් නතර කළා නම් ඒ අරමුණු තුළින් සංස්කාර සංස්කාරයේ දිග්ගැස් වෙන සංස්කාර ධර්ම කිසිවක් ඇතිවන්නට ඉඩක් නැහැ. ඒ නිසා මේක හරියට අවබෝධ කරගත යුතුයි. මෙතන අපි කරුණු පහක් කියන්නේ සත්‍යසෝත ධර්ම දිනුව ආකාරය. අන්තිමට තියෙනවා මේ මනෝ ධාතු, ධම්ම ධාතු සහ මනෝ විඥාන ධාතු කියලා කොටස් තුනක්. මේ මනෝ ධාතු ධම්ම ධාතු, මනෝවිඤ්ඤාණ ධාතු කියන එක පොත්වල විස්තර කරලා තියෙන එක ආකාරයක්. ඒකත් කර්මද්දේට හරි දැනගෙන ඉන්න එක සුදුසුයි. දැන් බොහෝ විට මනෝ ධාතෝ කියන එක මේ ධාතු 18 විස්තර කරනට අභිධර්මයේ පිළිබඳව ලියවුණු පොත්වල දක්වා තිබෙන්නේ පංචද්වාර ආවර්ජනයේ සම්පටිච්ඡන දෙකයි ඔය ශේත්‍රවල තමයි මනෝ ධාතු කියලා කියන්නේ. මේකේ ප්‍රායෝගික වශයෙන් විතර ඔයකේ පොත්වල දක්වලා තියෙන හැම කරුණක ප්‍රායෝගික අගයන්නේ ප්‍රායෝගික වශයෙන් අගයක් තියෙන විදිහටයි අපි කරුණ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ පොත්වල මේ විදිහට දක්වා තිබෙනවා. මනෝ ධාතු කියන. ධම්ම ධාතු කියනකොට පොත්වල කියලා තියෙනවා. ආ හිතේ යෙදෙන චෛතසික ධර්ම 52 මේ ඔක්කොම ධම්ම ධාතු. ඒ වගේම නිවන චේතරාම වෙන එකක්. චේතර අරමුණු වෙන එකක්. ඒකත් සම්මදාසුවක්. ඒ වගේම තියෙනම සියුම් රූප. ඒ කියන්නේ පියගිය හැටේ මෙතරම් පැහැදිලිව දකින්නට බැරි. දැන් අපි උදාහරණයක් වශයෙන් ඉස්ති භාව රූප, පුරුෂ භාව රූප, ආහාර රූප, ජීවිතේන්ද්‍රිය රූප. මේ වගේම ඇහැට පියගිය හැට දකින්නට ඒවට කියන්නේ සූක්ෂම රූප. මේවා 16ක්. සූක්ෂම රූප වට 16ක්. රූප 28න් අර ඇහැ කන නාසය දිව ශරීරය කියන චක්කුසේ ප්‍රධාන ජීවා කාය කියන පහයි ඒකට අරමුණු වන අරමුණු හතක් තියෙනවානේ ඒ නෑර රූප කන ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස කායට ස්පර්ශ ස්පර්ශය කියන්නේ අර පඨවි ධාතු තේජෝ ධාතු වායු ධාතු ඒකට එතන හතක් තියෙනවා කලින් හතරයි මෙතන මේ 12 අනිත් 16ම සිවුම් රූප වශයෙන් තමයි පොත දක්වන්නේ. මේ සිවුම් රූපන් සූක්ෂම රූප ධම්ම ධාතු වශයෙන් පොත්වල කියා තිබෙනවා. එතකොට මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන කියන එක මනසෙන් අගත අපසෝත ධන විඥාන වගේම මනෝ විඥානේ පහළ වෙනවා කියලා කියනවා. සමහර තැන්වල මනෝ ධාතුව කියන එකට සිත් 89ම දක්වලා තියෙනවා. මේ ප්‍රායෝගික වටිනාකමක් විතරක් නැහැ කියලා මම ප්‍රකාශ කළා ප්‍රායෝගික වශයෙන් අත්දැකීමකට නම් අපිට ප්‍රයෝජනයක් ගන්නට නම් මනෝදහස කියන්නේ භවංග චිත්ත පරම්පරාව කියලා තේරුම් ගැනීම ඉතාමත් සුදුසුයි. එතකොට ධම්ම ධාතු කියන්නේ ඔය කියපු සියුම් රූප නිවන නැත්නම් චෛතසික ධර්මාදී කියන කතාවල් වලට වඩා ඉතාමත් සුදුසුයි. හිතට අරමුණු වන දේවල් සෑම එකක්ම ධම්ම ධාතු කියලා ගන්නෙ. ඇහැට අරමුණු වෙන දේවල් රූප ධාතු කියනවා. කනට අරමුණු වෙන දේවල් ශෝත ධාතු, ශබ්ද ධාතු කියනවා. නාසයට අරමුණු වෙන දේවල් ගන්ධ ධාතු, ඒ වගේම දිවට අරමුණු වෙන දේවල් ජීවහා ධාතු, කායට අරමුණු වෙන දේවල් පොට්ටබ්බ ධාතු. මෙලෙසින්ම තමයි. මනසට අරමුණු වෙන සෑම දෙයක්ම ධම්ම ධාතු වශයෙන් ගණන් ගැනීම සුදුසුයි. එතකොට මනෝ විඥාන ධාතු කියන්නේ අර ඇහැට රූපේ දැක්කට පස්සේ ධප් විඥාන ධාතුව ඇති වුණා ඒ හා සම්බන්ධ වෙන ධප් විඥානය හා සම්ප්‍රේතන සිටිවිලි ඔක්කොම ඒකට ඇතුළත් වෙනවානේ මෙන්න මේ කතාව මේ මනෝවිඥාන ධාතුව කියන කතාව එක හා සම්බන්ධ කරලා බලනකොට ඔක්කොම මනෝවිඤ්ඤාණ ධාතුවටයි අර චක්කු විඤ්ඤාණය හා සම්බන්ධ වූ සියලුම දේවල් ඇති. අන්තගත විය යුත්තේ කියන කාරණාව තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ ඇහැට රූපේ දැක්කා, චක්කු විඤ්ඤාණය ඇති වුණා, රූප සංඥාදී ඒ ඔක්කොම ධම්ම ඇති වුණා. මේවා ඇහි නෙමෙයි පහළවන්නේ සමාගයේ සිටේ. ඇහැ අතුරු කර පහළ නිසා තමයි චක්කු විඤ්ඤාණ කියලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොම මනසේ ක්‍රියාත්මක වන නිසා මේවා මනෝවිඥාන ධාතු කියනවා නම් වඩා සුදුසුයි කියලා මට හැඟෙනවා. ඉතින් අර චක්ක විඥාන ධාතු, රෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු ආදී කියන එක ඔක්කොම මනෝවිඥාන ධාතු කියන එකට අන්තර්ගතයි කියලා දකින්නටත් පුළුවන්. විශේෂයෙන්ම විඥානයේ හැට සසුනාම් ගන්න. එතකොට මනසට විවිධ සිතින් දැනගත හැකි අරමුණු තියෙන අතීත කාලික වශයෙන් හරි අනාගත වශයෙන් හරි වර්තමානික වශයෙන් හරි සිතින් ඕනෑම අරමුණක් ගන්න පුළුවන් මේ අරමුණු පිළිබඳ පහළ වෙන යම් තාක් සිතිවිලි ධර්ම තියෙනවා නම් ඒවා මනෝ විඥාන ධාතු කියලා තේරුම් ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන ඔය අභිධර්ම වගේ පොත්වල තියෙන කරුණු පටලවා ගත්තොත් එහෙම ඒෙන් කිසිම ප්‍රායෝගික කාර්යයක් අපිට දක්නටත් නැහැ අනිත් එකකින් කිසිම ප්‍රායෝගික ප්‍රයෝජනයක් ගන්නටත් බැහැ. ඒ විදිහට මේ 10 18ක් වශයෙන් අවබෝධ කර ගැනීම තුළින් පැහැදිලිවම Tamanට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. බාහිර අරමුණු වල ස්වરૂපය මොකද්ද? මේ මානසික පහළ වෙන සිතේ ස්වરૂපය මොකද්ද? මොකද මේ සිතින් අපි ඇහෙන් රූප දකිනවා කනේ ශබ්ද අහනවා මම තමයි මේ රූප දකින්නේ මම තමයි මේ ශබ්ද අහන්නේ මම තමයි ගඳ සුවඳ විඳින්නේ මම තමයි කල්පනා කරන්නේ මමයි පොත්පත් කියවන්නේ මමයි හිතන්නේ මේ විදිහට මේ විඥාන ස්කන්ධය පිළිබඳව විඥාන ධාතුව පිළිබඳව අප්‍රමාණය කියන්නේ මම මගේ කියන හැඟීම මම කියලා කෙනෙක් මේක කරනවා කියන හැඟීම බොහෝ අයගේ සිත තුළ පවතිනවා. මෙන්න මේ தත්ත්වය දුරු කරගන්නට මේ ධාතු 18ක් ඇතුළේ විශේෂම විඥාන ස්කන්ධයේ යථාර්ථය අවබෝධ කර ගැනීම සාමාන්‍ය සුදුසුයි. මේ එකක්වත් මේ මනෝ විඥාන ධාතු සහිත සත් විඥාන සෝත ගාන ජීවාදී ඔක්කක්වත් හේතුඵල මත පහළ වෙන ඵල ධර්ම විනා අප විසින් ඇති කරගන්නා දේවල් නෙවෙයි. ඇහැට රූපේ දැක්කහම ඒක හේතුවක් වශයෙන් වෙනත් හේතු තියෙනවා ආලෝකය ආදී හේතු නිසා දක්ින්නානේ නැති වෙනවා. හේතුන්ගේ සංයෝගයෙන් නිසා පහළ වූ ධර්මයක් සමාහෝ සමාතය ධර්මයක් නෙවෙයි. කනට සද්දය එනවා දැන් ඔය කුරුල්ලෙක් ඇහගන්න අපි කැමතුනත් එකයි නැතිවෙනත් ඒ සද්දය අපට ඇහෙනවා. සෝත විඥානය පහළ වෙනවා. ඒ පිළිබඳ සිතිවිලිය තියෙන එක නැති වෙන එක වෙනම කාරණාවක්. සෝත විඥානය පහළ වෙන අපේ දෙයක් නෙවෙයි. අපේ දෙයක් නම් අපට ඕනේ විදිහට ඇති නොකරගෙන ඉන්න පුළුවන් වන්නතෝ. ඒ නෝකකමක් නෑ හේතු නිසාය කියන කලබන්නේ. ඒක අනාත්මයි කියලා තේරුම් ගන්න ඒ අනුසාරය. එතකොට මේ චක්ක ධාතු, රූප ධාතු, චක්ක විඥාන ධාතු ආදී වශයෙන් දැක්වූ මේ ධාතු 18ම අනිත්‍ය වශයෙන් දකින්නව සෑම ශරණයක් පාසාම නැති වෙන කියන්නේ. මේවා ඇතිවෙන එකම දුකක් ඒ නිසාම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව දකින්න මේ ඔක්කොම අනාත්මයි මම හෝ මගේ දෙයක් නෙවෙයි කියන කරුණ තේරුම් ගන්න. මෙයා හිතන්න පුළුවන් කල්පනා කරන්නේ අපි ඒක. කල්පනා කරන්නේ මම මේ කල්පනා කරන්නේ නම් මේකේ ආත්මයක් තියෙන්න ඕන. කල්පනා කරන්නේ මොලේ ශෛලයන්ගේ නිෂ්පරිදි ක්‍රියාදාමයේ අනිවාර්යම තිබීක. ඔය අමනසෝදුරු වාගේ තියෙන කෙනෙකුට මොලේ එක්තරා කොටසක් තියෙනවා ගිහිල්ලා ස්පර්ශ කරලා තද කරාට පස්සේ කිසි දෙයක් කල්පනා කරන්න. ඕනකම Tamanට තියෙන කල්පනා කරන්න. Tamanට ඇත්තටම කටපාඩම් දෙයක් මතක් කරන්න උත්සාහ කරනවා. මතක් කරන්න බෑ කල්පනා කරන්න බෑ. සමාජ දෙවෙනි උවදුරු තියෙන කෙනෙකුට අපි හිතමු ධර්මාශ්‍රවණය කරනවා නැත්නම් ඔය රේඩියෝ එකක් හරි මොකක් හරි අහගෙන ඉන්නයි කිය. මොලේ මම්පස්සට හරියන්නේ එක කොටසක් තියෙන එක පෙරකුවාට පස්සේ ශබ්දේ ඇහෙන්නේ නැති වෙනවා. Taman ඔය ඉන්න ස්ටේෂන ශබ්දේ තියෙනවා ශබ්දේ ඇහෙන්නේ නැති වෙනවා. ඒයන් පැහැදිලිවම තේරෙන අන්තිශක් නෙවෙයි මේවා රූපයන්ගේ ක්‍රියාදාමය නිසා මේ සිත නිසි පරිදි නාම රූප දෙකම තියෙන ලෝක සත්‍යයේ සිට ක්‍රියාත්මක වෙනවා විනා හේතුඵල ක්‍රියාදාමයක් වෙනවා මේවා මම කරනවා මගේ මගේ දෙයක් කියලා හිතන එක සම්පූර්ණ මුලාවක් බව ඒ නිසා මේවායේ තියෙන අනාත්ම ස්වરૂපේ තාමත්ම පැහැදිලිවම තේරුම් ගත යුතුයි. විඥාන ස්කන්ධය හා සම්බන්ධව පවත්නා වනාත්ම ස්වરૂපය. එන්න මේ සත්‍යයන් හරියට අවබෝධ කරගත්තාට පස්සේ ඇහැ අනාත්ම අනිත්‍ය දුක්ඛ නාම දෙයක්ද රූප අනිත්‍ය දුක්ඛ නාම දෙයක්ද චක්කු විඥාන ධාතු අනිත්‍ය දුක්ඛ නාම දෙයක්. එතකොට ඇහැ කිය පිළිබඳ පහළන සිටිවිලි තමාගේ නාම ධර්ම රූපය පිළිබඳ පහළන සිටිවිලි තමාගේම නාම ධර්ම මේ ඔක්කොම චක්කු විඥාන ධාතුවට යන්තම් වෙනවා. එතකොට මේ කරුණ තුනම එකක් බවට පත් වෙනවා. ඇහැ කියන එක චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන කොටස් තුනම චක්කු විඥාන ධාතු වෙනවා. නැත්නම් මනෝ විඥාන ධාතු කියලා කියනවා නම් වඩා සුදුසුයි. මේ මනෝ විඥාන ධාතුවේ ඇති ඇති නැති නැති යන එක දැක දැක ඔය හරියට අවබෝධ කරගන්න. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේවා ගන්නට ආත්ම කියලා මොකක්ද ඉතුරු වෙන්නේ කියලා හරියට තේරෙනවා දැන් තියෙන මනෝවිඤ්ඤාණ ධාතු ඔක්කොම දැන් දැන්ම නැති නැති යනවනම් ගන්න කිසිවක් පිළිවන්නේ ඒක දකින්නකොට අනාත්ම ස්වરૂපයේ පැහැදිලිවක් දකින්නට පුළුවන් ඒ අත්දකින විට සමාජ සම්පූර්ණයෙන්ම ගැඹුරු ශූන්‍යතාවයේ සිටපත් වෙන ආකාරය අත්දැකිය හැකි ඒ අත්දකින ශූන්‍යතාවය පවා අනිත්‍යයි නිට්ටය නෙවෙයි ආත්මයක් නෙවෙයි ඒකත් අනිත්‍ය අනාත්ම වශයෙන් දකින්නකොට නිවන සිටපත් වෙනම පුළුවන් මේ විදිහට දහස් 18ක් වශයෙන් භාවනා කර හැකි ආකාරය පිළිබඳ එක් විදිහක් අපි මේ ප්‍රකාශ කළේ මේ ආර්ගන භාවනා කළ හැකි ආකාර රාශියක් තියෙනවා එතකොට මේ දක්වා කියන ලද කරුණු වල කෙටි සාරාංශය දෙන මම දේශනාව දැන් මෙතන බලාපොරොත්තු වෙන්නේ අපි දහස් වශයෙන් නොනින් විමසා බලන හැටි අපි වෙනස නිසා බැලිය යුතු බව කලින් ප්‍රකාශ කළා. ඒදී ධාතු 6ක් සහ ධාතු 12ක් වශයෙන් බලන ආකාරය කියා තිබුණු නිසාද ධාතු 18ක් වාදෙන ආකාරයෙන් බලන අයගේ කී. ධාතු 18ක් කියේ එක ඉන්ද්‍රියකට පමණක් අපි කියන්නේ ඉන්ද්‍රියයන් වැඩි කරපුවම ධාතු 18ක් වන ආකාරය දකින්න පුළුවන්. ඇහැ ගත්තොත් එහෙම ඇහැට ධාතු 12 කියන ධාතු කියන්නේ සත්‍ය සුද්ධලේ කාර්යයක් නොවන අනාත්ම දේවල් කියන එකයි. එතකොට ඇහැට පෙනෙන රූප වලට රූප ධාතු කියලා කියනවා. ඒ නිසා පහළ වෙන චක්ක විඥාන සහිත සියලුම නාම ධර්ම වලට චක්ක විඥාන ධාතු කියලා කියනවා. මේ විදිහට කන්නාශය දේ ශරීරය මනස. නවින් දහම් 18ක් වන්නේ එනවා. විශේෂයෙන්ම මෙහිදී තේරුම් ගත යුතු වෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ අරමුණු වලින් ඒ ඒ ඉන්ද්‍රියන් අත්දකිනු ලබන්නේ ඒ ඒ ඉන්ද්‍රිය තුළින් අත්දැකිය හැකි කොටස පමණයි. ඇහෙන් දකින්න පුළුවන් වන්නේ වර්ණය පමණයි. කනෙන් අහන්න පුළුවන් වන්නේ ශබ්දය පමණයි. නාසයෙන් ගන්ධ රූපය පමණයි, දිවෙන් රස රූපය පමණයි. කයෙන් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන 14 යම් කිසි දෙයක් පමණයි දකින්නට පුළුවන් වන්නේ. මේ தත්ත්වය හරියට අවබෝධ කරගන්නකොට මේ අරමුණු වල තිබිච්ච මුලාව අයින් කරගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. මේ අරමුණු සෑම එකක්ම නාම ධර්මයන්ගේ තමන්ගේ සිත තුළ නාම ධර්ම ඇතිවීමක් හැර වෙන දෙයක් නෙවෙයි. මේ ඇතිුනේ නැත්නම් මේ අරමුණු සමාජයේ సంతානය තුළ කිසිසේත්ම ඇතිවන්නේ විද්‍යමානවන්නේ නැහැ කියලා තමන් අවබෝධ කරගත යුතුයි. ඊළඟට මේ චක්කුඥාන ආදී ධාතු ගැන තේ විදිහට කටයුතු අවබෝධ කරගත යුතු බව පෙන්වන්න කළා. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන එකේ පොස්වල දැක්වෙනාට වඩා මනෝ ධාතු කියන්නේ බමාංග චිත්ත පරම්පරාවය ධම්ම ධාතු කියන්නේ චිතත හැමෝන සීතේ අරමුණිය ඒකංශා පහළවන සියලුම සිතේ ධම්ම ධම්ම ධාතු කියලා දකින්නට තියෙන එකයි ඊළඟට. එතකොට මේ විදිහට හරියට මේවා දකිනකොට මේ කොටස් තුනක් තුනක් වශයෙන් ඉන්ද්‍රියයක 18ක් කියලා කියවට අන්තිමේට විඥාණයට පමණක් සීමා වෙන ආකාරයේ දකින්න මේ ඔක්කොම. චක්ක විඥාන ධාතු, සෝත විඥාන ධාතු ආදී. ඒ ධාතු විඥාන හය අන්තිමට මනෝ විඥාන ධාතුවට සීමා වෙන ආකාරයට. ඒක දැක්කොත් එන මේ මනෝ විඥාන ධාතුව අනිත් අර කලින් කලින් දකින්න තෝරන චක්ක ධාතු, රූප ධාතු, චක්ක විඥාන ධාතු ආදී ඔක්කොම අනිත්‍ය දුකනාත්මාදී වශයෙන් දැකලා අවබෝධ වෙලා තියෙනවා. දැන් අන්තිමට ඒක නම් මනෝ ධාතු, මනෝ විඥාන ධාතුවයි. තේසේර තේසේර පැමිණේ ඒක දිශම බලන්නේ කානිච්චෙන් අනාත්මය දැන් අනිච්චයෙන් නිරුද්ධ වී යන ආකාරය දකිනවා සානාත්මයි කියලා දකින්න පුළුවන්. එතකොට ශූන්‍යතාවයේ සිටපත් වෙන ඒක අනිත්‍යනාත්ම වශයෙන් දැකලා නිවන සිටපත් කරගන්න පුළුවන්කම තිබෙනවා කියන කාරණාව විසින් කලේ ඒ විදිහට කටයුතු කිරීමෙන් මේ ධම්මයේ තුල මෙයාට පෝණියක් ගන්න ලැබේවා කියලා ආශිර්වාද කරන මේ දේශනාව දැන් මෙන්න කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙවියන් අපින් දෙන ආකාශත් හත්ගෙන පාඩේකම ආකාශත් හත්ගෙන මහා දේවානා ග්‍රාමණිකා පුණ්‍යං කමනෝදේශා කියන ලක්ෂණ සාසන ආකාශත් හත්ගෙන මහා දේවානා ග්‍රාමණිකා පුණ්‍යං කමනෝදේශා කියන ලක්ෂණ දේශනා ආකාශත් හත්ගෙන මහා දේවානා ග්‍රාමණිකා පුණ්‍යං කමනෝදේශා කියන ලක්ෂණ මං කරන්තේ ප්‍රාර්ථනා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතර සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං සවත්ත්‍ය වාන්නෝතෝ සම්බ දුක්ඛා සමුච්චෝ මේ කුල සීලමක සර්ව සත්‍ය මේ අතන් දෙන සංසේන වාසනා සත්‍ය දාවියෝ අභිවාදන සේනස්ස නිත්‍යං වද්ධාත්තානෝ තත්තාරෝ ධම්මා වද්ධන්තේ ආයුන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනිත සෝ නිබ්බාන සම්පත්තේ නාති සමුජ්ජතෝ සම්දනාතුන නිවන් සෝනාපත් වේවා සුපත් වේවා